හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපි මුලින්ම ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට ලක්මාල් මහත්තයාගෙන් මම ආරාධනා කරනවා <coughs> අවසරයි සාවින්හස් පළවෙනි ප්‍රශ්නය මා අවුරුදු දෙකක් පමණ පරයන්ක භාවනාවේ යෙදෙන්නෙමි මිනිත්තු 45ක් පමණ උදේ 4යි කාලයේ සිට 5 දක්වා නාසය පරිමුඛයේ හුස්ම වැදීම අවබෝධය ලබා එය නොදැනී සතිය බොහෝ දිනක් වැඩේ. සමහර දිනක වාඩි වූ මිනිත්තු 10 වාඩි වී මිනිත්තු 10කින් පමණ මේ தത്വයට පැමිණේ. ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය සමහර දිනක බෙල්ලේ උරහිසේ තදභාවය නිසා මෙම භාවනාව කලින් දවස් සමහරෙන් සමහර දිනක බෙල්ලේ උරහිසේ තදභාවය නිසා මෙම භාවනාව කලින් අවසන් වේ. මෙයට විසඳුමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක දෙවෙනි කොටස සමහර දිනක කඳ කෙලින් තියාගත නොහැකිව පස්සට වැනි යනවා මෙන් හැඟේ. මෙයද භාවනාව කරගෙන යාමට බාධාය. මෙයට විසඳුමක් ඇද්ද? තුන්වෙනි කොටස මිනිත්තු 45ක් භාවනාව මිනිත්තු 40ක 40ක් පමණ ගිය තැන ශරීරයේ මොනවා හරි බාධා ඇති කරයි. කකුල් හිරිවැටි තදවි ඇත. මෙය මගහරවා වේලා වැඩි කරමට උපක්‍රමයක් කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට ඊතා ඉක්මනින් නිවන අවබෝධ වේවායි පතමි. ත්වන් සරණයි. හොඳයි ඇත්තටම මේ ඉරියව්ව සකස් වෙන එක මේ අපිට ඉරියව්වට හුරු වෙන එක කාලයත් එක්ක වෙන දෙයක්. ඉතින් අපිට ආරම්භයේදී කොහොමත් වැඩි වෙලාවක් එකම ඉරියව්ව පවත්වන්න අමාරුයි. නමුත් ඕක කාලයක් යනකොට ටික ටික ටික අපි ඒ භවනා අරමුණේ හොඳට හිත බැස ගන්නකොට ඉරියව්වේ තියෙන අපහසුතාව මගහැරිලා හිතේ එකඟ බව සමාධිමත් ස්වභාවය වර්ධනය වෙනවා. ඒත් එක්කම අර ඉරියව්වේ තියෙන අපහසුතාව දුර වෙලා කායික සුඛයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි අපිට භාවනාවේ යම් පමණක සතුටක් ආස්වාදයක් එහෙමත් නැත්නම් සැහැල්ලුවක් එන්න පටන් ගන්න. දැන් මේකේ පළවෙනි කොටසේ තියෙනවා හුස්ම නොදැනී යාමක් සම්බන්ධයෙන් කතා කරනවා නේද? ආ එහෙමයි සයනස්. මට ප්‍රශ්න කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් ප්‍රශ්න තුනක් තියෙනවා. ඔක්කොම ප්‍රශ්න නෑ ඕක නෙමෙයි. ආ සමහරට. මුළු ප්‍රශ්න තව ප්‍රශ්න 8ක් තියෙනවා සාන්තින ගැන. දැන් ඕකේ පළවෙනි කොටසේ සඳහන් වෙනවා දැන් අර ආනාපානය නොදැනී යනවා කියලා. දැන් ආරම්භක යෝගියෙක් නම් බලන්න සමහර වෙලාවට දැන් අපි උදේ කාලේ එහෙම සමහර වෙලාවට අපේ හොඳට ආනාපානය සංසඳනවත් එක්ක හිත එක්තරා අන්දමක පසුබෑමකට එහෙම නැත්නම් හැංගීමකට වගේ භාජනය වෙන්න පුළුවන්. මොකද උදෑසන සමහර වෙලාවට නිදිමත සහිතව නම් කාරණාව අපි පටන් ගත්තේ ওই දේ වෙන්න පුළුවන්. හැබැයි ඊටාම උද්‍යෝගයෙන් භාවනාව පටන් අරගෙන කිසිසේත්ම නිදිමතක් නැතුව බොහොම හොඳින් සමබරව ගණගෙන යද්දිත් ආනාපානේ නොදැනී ගියා නම් අන්න ඒ කියන්නේ එතෙන්දී අපි නැවත ආනාපානය මතු කරගන්න උත්සාහ කරොත් එතෙන්දී වැරදි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මේ නොදැනී යන ස්වභාවය. එහෙම නැත්නම් සංසිඳන ස්වභාවය වර්ධනය වෙන්න අපි අනුග්‍රහ කරන්න ඕනේ. වර්ධනය වෙන්න අපි වර්ධනය වෙන පරිදි අපි භාවනාව පවත්වන්න ඕනේ. ඉතින් මේ කාරණාව Taman තමයි තේරෙන්නේ. දැන් මේ නිදිමතක් ඇවිල්ලා මම මේ ආනාපානිය නොදැනී යනවාද? එහෙම නැත්නම් හොඳට මමගේ සතිය දියුණුව තියෙනවා. සතිය බොහොම අවදිමත්ව තියෙනවා. සතිය මගේ හිතේ හොඳට අවදිමත් භාවයේ තියෙනකොටම මේ ආනාපානෙ නොදැනී යනවද? ඔන්න දෙවෙනි අවස්ථාව නම් සිද්ධ වෙලා තියෙන්නේ. අන්න එතෙන්දී ඒ නොදැනී යාමට අපි අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. එතෙන්දී අපි කිසිසේත්ම ඉරියව්ව මාරු කරන්නවත් එහෙම නැත්නම් අරමුණ මාරු කරන්නවත් හයියෙන් හුස්ම ගන්නවත් ඒ කිසිම දෙයක් කරන්න නරකයි. ඒ වෙනුවට මේ සංසිඳන ආනාපානය දිහා බොහෝම මධ්‍යස්තව බලා ඉඳීමයි කරන්න තියෙන්නේ. මුකුත්ම කරන්න දෙයක් නැහැ ඇත්තටම. වෙන දෙයකට වෙන්න ඉඩ හැරලා අපි බොහොම පැත්තකින් උපේක්ෂා සහගතව ඉන්නයි එතෙන් තියෙන්නේ. ඊළඟට දෙවෙනි කොටසදී තියෙනවා කොන්දේ අමාරුවක් වගේ දෙයක් ගැන සඳහන් වෙනවා මේ ටික වෙලාවක් ගියාට පස්සේ මෙහෙම දෙයක් මතුවෙනවා එතකොට මොකද කරන්න කියලා. ඉතින් අර ඇතනම තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ අර පහසුව තාම තමන්ට ලැබිලා නැහැ. ඒක තමයි මට නම් තේරෙන්නේ. මොකද ඒ පහසුව තමන්ට ලැබුණා නම් ඒකත් ප්‍රයෝජනෙට අරගෙන භාවනාව වැඩෙනවා. ඉතින් අපි ඒකයි අර පොඩ්ඩක් විනාඩියක් දෙකක් හොඳට ඉරියව්ව සකස් කරන්න ගත කළාට කිසිම වරදක් නැහැ. ඒ හරහා තමයි අපිට දීර්ඝව එක ඉරියව්වේ දිගු මේ මූල කර්මස්ථානයේ වඩන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැතුව අපි ඉක්මනටම මේ අර Tamanට ඒ තරම් වෙලාවක් නැති හින්දා ඉස්සරහා වැඩ කටයුතු රාශියක් තියෙන හින්දා Taman ඉක්මනට මේ වැඩේ කරන්න ඕන කියලා අපි පටන් අරගෙන කරන්න ගියොත් ඉරියව්ව හරියට සකස් කරගන්නේ නැතුව දන්නේම නැතුව ඉක්මනටම ඉරව මාරු කරන්න සිද්ධ වෙනවා. භවනාවත් ඒ හරහා මගදී අඩපඩ වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ඉරියව මාරු කරද්දී අපිට පුළුවන් භාවනාවට බාධාවක් නොවන විදිහට ඉරියව මාරු කරන්නත්. දැන් තමන්ගේ කොන්දේ අමාරුවක් දැනෙනවා නම් කොහේ හරි වෙනත් ස්ථානයක වුණත් රිදීම් කැක්කුම් එනවා නම් තේරෙනවා නම් හොඳටම මේක ඉරියව මාරු කරලා ජය ගන්න පුළුවන් කියලා බලන්න තමන් ඒ අවස්ථාවේදී ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කරගෙන භවනාව කරගෙන යනවා නම් බොහෝ විට එතකොට අපේ අවධානය තියෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එතනම අවධානය තියාගෙන හරියට හොරෙන් එයාට නොදැනෙන්න මේ ඉරව මාරු කරනවා වගේ අවධානය මෙතන තියාගෙන පසුබිමින් ඉරව මාරු කරන්න. මං හිතනවා කියන දේ තේරෙයි කියලා මේ අවධානය තියෙන්නේ මෙතන බලාගෙන ඉන්නේ අවධානය යොමු කරගෙන ඉන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. හැබැයි නිකන් අනුක්‍රියාවක් වශයෙන් පැත්තකින් ඉරියව මාරු කරලා දාන්න. එතකොට මේ අපේ අරමුණට සිද්ධ වෙන බාධාව, ඉරියව මාරු කිරීම හරහා අරමුණට සිද්ධ වෙන බාධාව අමමයි. බොහොම ඊටාම සල්පයයි. එහෙමත් නැත්නම් තව තියෙනවා මෙතනට අවධානය යොමු කරගෙන ඉන්න අතරේ දැන් ඉරියව මාරු කරන්න උවමනා නම් අවධානය ඉරියව්වට ගන්න. ඒ කියන්නේ මාරු කරන අවධානයට ගන්න. එතෙන්දී කොහොමද තමන් ඉරව මාරු කරන්නේ දැන් කොහොමද? මාරු කරන්න පටන් ගන්නෙ කොහොමද? ඉතින් අපි හිතමු අතක් වෙනස් කරනවා නම් ඒ අත වෙනස් කරන්න පටන් ගන්නෙ කොහොමද? නැත්නම් පාදයක් වෙනස් කරනවා නම් ඒ පාදේ වෙනස් කරන්න පටන් ගන්නෙ කොහොමද? එතකොට අර තිබිච්ච වේදනාව ක්‍රමානුකූලව පහව යන්නේ කොහොමද? ඉරියඟට ඉරියව්ව වෙනස් කළා අවසාන වෙන්නේ කොහොමද? දැන් සම්පූර්ණයෙන්ම අර තිබිච්ච වේදනාව පහව ගිහිල්ලා සමනයටපත් වෙන්නේ කොහොමද? මේ වගේ අපි බොහොම දැනුවත් භාවයකින් යුක්තව මේ කටයුත්ත කරනවා නම් අරමුණ මාරු වීම විතරයි වෙලා තියෙන්නේ. සතිය කිසිසේත්ම කැඩිලා නැහැ. ඒ නිසා කිසි වරදක් නැහැ. අපි ආනාපාන සතියේ තිබිච්ච සතිය වෙනුවට දැන් අපේ ඉරියව්වේ සතියක් වේදනාවේ සතියක් බවට පත් වෙලා තියෙනවා. අරමුණ වෙනස් වුණාට සතියේ අඛණ්ඩභාවයක් තියෙනවා. ඉතින් ওই ක්‍රම කීපෙම තමන් අත්හදා බලන්න. තමන්ට වඩාත්ම ප්‍රයෝජනවත් එහෙම නැත්නම් වඩාත්ම ඵලදායී ක්‍රමය තමන් තේරුම් තේරුම් අරගෙන ඒ ඒ වෙලාවට භාවිතා කරාට වරදක් නැහැ. තුන්වෙනි කොටසේ මොකද්ද දක්වලා තියන්නේ? මිනිත්තු 45ක් ක භාවනාව මිනිත්තු 40ක් ගිය තැන ශරීරයේ මොනවා හරි බාධා ඇති කරයි. කකුල් හිරිවැටි තදවි ඇත. මෙය මගහරවා වේලාව වැඩි කිරීමට උපක්‍රමයක් කරුණාකර පහදා දෙන්න. ඔව් ඇත්තටම මේ දැන් බලන්න තමන් ආනාපාන සතියේත් අධියර කීපයක් තියෙනවා මම හිතනවා දන්නව ඇති කියලා. අපි මුලින් කරන්නේ ගන්න හුස්ම ගැන දැනුවත් වෙනවා. පිට කරන හුස්ම ගැන දැනුවත් වෙනවා. කියන්නේ මුකුත් විස්තර බැලීමක් නැහැ. මේ හුස්ම ගන්න බව, හෙළන බව දැනගන්නවා. ඒක තමයි මේ මුල්ම අවස්ථාව. ඊළඟට අර ඒකේ හොඳින් සතිය තහවුරු වෙනකොට තමයි මේ හුස්ම රැලි කීපයක් අතර තියෙන වෙනස්කම් අපිට වැටහෙන්න ගන්නෙ. එකක් දිග වශයෙන්, තව එකක් කොට වශයෙන්. ඉතින් මේ විදිහට ඇතැම් වෙලාවට එක නාසිකාග්‍රයකින් එනවා. ඇතැම් වෙලාවක ඊළඟ වෙනත් නාසික අනිත් නාසිකාග්‍රයෙන් එනවා. ඇතැම් වෙලාවට නාසිකාග්‍ර දෙකෙන්ම එනවා. ඉතින් මේ විදිහ දෙකේම දැනෙනවා. ඉතින් මේ විදිහට අර යම් යම් සියුම් සියුම් වෙනස්කම් හොඳට දැනෙන්න ගන්නවා. ඉතින් ඒ දැනෙන්නේ ක්‍රමානුකූලව සතිය වර්ධනය වෙනවත් එක්කම. දැන් මේ විදිහට හොඳට දැනිලා Tamanට ක්‍රමානුකූලව සතිය දියුණු වෙන බව තේරෙනවා නම් තවත් ඕක අනුග්‍රහ කරන්න ඒකට තව උදව් කරන්න අවශ්‍ය වෙනවා ඒ සඳහා අපි කරන්නේ ආස්වාසය කොහොමද පටන් ගත්තේ දැන් මේ Tamanට දැනලා තියෙන්නේ මේ ආස්වාසයේ යම් රළු ගොරෝසු හරියක් විතරයි නමුත් ඒ ගොරෝසු හරිය Tamanට අහු කලින් ආස්වාසය බොහොම සියුම්ව පටන් අරගන්නවා ඒ සියුම්ව පටන් ගන්නෙ කොහොමද කියලා Taman ඒ මුල දක්නාසුලුව බලන්න උත්සාහත් වෙන්න ඕනේ අපි ඒ සඳහා එක්තරා අන්දමකට වැඩි කලබල වෙන්නේ නැතුව බොහොම උපේක්ෂාවෙන් ඒ සඳහා යොමු කරපු හිතකින් අවධානයකින් බලන්න උත්සාහත් වෙන්න ඕනේ. එතකොට අන්න අපේ අවධානය තවදුරටත් අරමුණට යොමු කළා වෙනවා. එතකොට අපිට වෙනත් වෙනත් අරමුණු වලට දාන්න හැකියාවක් නැහැ. මොකද මේ මූල කර්මස්ථානයේ තව තියෙන යමක් ඉගෙන ගන්න, තේරුම් ගන්න. එහෙම අපි බලන සුළුව බැලුවොත් භාවනාව කරුවොත් අන්න මුල විතරක් නෙමෙයි මැදත් හම්බ වෙනවා ඊළඟට අගත් හම්බ වෙනවා. අග කොහොමද මේ අග කොටසදී මේක ශ්‍රමානුකූලව ගෙවිලා යන්නේ, දුර වෙලා යන්නේ. ඒකත් Tamanට වැටහෙන්න ගන්නවා. ඊළඟට ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙන මේ හිඩසත් වැටහෙන්න ගන්නවා. ඊළඟට ප්‍රස්වාසය කොහොමද මුලින් බොහොම ඊටාම සියුම්ව පටන් ගන්නෙ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? අවසාන වෙන්නේ කොහොමද? ඊළඟට ආයේ ප්‍රස්වාසය අවසන් වුණාට පස්සේ ආස්වාසය ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් මේ අතර තියෙන හිරස කොහොමද? මේ විදිහට මේ මුළු චක්‍රයම හොඳාකාරව වැටහෙන්න ගන්නවා. ඉතින් අර මේකේ හොඳට নিমগ্ন වීම හරහාම තමයි ඉරියව්වේ අපහසුතාව දුර වෙන්නේ. දැන් මෙතන අහන ප්‍රශ්නය කරන භාවනාව දීර්ඝ කාලයක් එහෙම නැත්නම් දැන්ට පුළුවන් විනාඩි 40යි මේක 50 කරගන්නේ කොහොමද? ඉතින් මේක කරගන්න නම් එකක් ඉරියව්වේ සුවය ගන්න ඕනේ. පහසුව ගන්න ඕනේ. ඒක එක පැත්තක්. අනිත් එක තමයි අපි හොඳට යෙදිලා බැහැලා අනිත් අරමුණු ටික අරමුණු අවස් මේ පැත්තකට දාලා මේකෙම බහින්න ඕනේ. එතකොට මේ හරහා යනවා. තවත් පැත්තකින් කියන්න පුළුවන් විපස්සනා පැත්තකින් නම් දැන් මේ අපි මේ කාලය වැඩි ගන්නවා කියලා කියන්නේ දැන් එකාතකින් බලහම මේ ආනාපාන සතියේ තියෙන කාලය තමයි වැඩි කරන්න හදන්නේ. නමුත් ආනාපාන සතිය හොඳට වර්ධනය වුණාට පස්සේ අපි හිතමු හිත දැන් තැම්පත් වෙලා තියෙන්නේ. හැබැයි ඔන්න වේදනාවක් හටගන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ ආනාපාන සතියෙම හරහා යන්නත් පුළුවන්. ඒක එක මාර්ගයක්. හැබැයි ඒකෙන් පස්සේ අපිට පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුළුවන්. දැන් වර්ධනය වෙච්ච සතියක් හරහා එකඟ වෙච්ච හිතක් හරහා පුළුවන් මේ දැනෙන වේදනාවත් බලන්න. එතකොටත් අර විපස්සනා ප්‍රවේශයක් තියෙන්නේ ආනාපාන සතියෙන් පටන් ගත්තා විනාඩි 40ක් මේ ඔස්සේ ආවා හොඳට සතිය දියුණු කරගත්තා සමාධිමත් බවක් ඇති කරගත්තා අන්න ඒක දැන් ප්‍රයෝගී කරගන්නවා මේ දැනෙන වේදනාව බලන්න එතකොට වේදනාව අපිට බාධාවක් වෙන්නේ නැහැ දැන් එතකොටද දැනුවත්වම මේ ආපු බාධාව භවනාවක් බවට පත් වෙනවා. වේදනානුපසනාවක් බවට පත් වෙනවා. එතකොට තමන්ගේ බලාපොරොත්තු තිබුණේ පැයක් නම් ඒ පැය මුලදී විනාඩි 40ක්ම ආනාපාන සතිය ඔස්සේ ගියා. ඊළඟට අපි එමෙන්න කායानुපසනාව ඔස්සේ ගියා. ඊළඟට ඊළඟ විනාඩි 10 වේදනානුපසනාවක් බවට පත් වෙනවා. අපි දුම් පැය නම් අපේ කාලය. ඉතින් මේ විදිහට තමන්ට පුළුවන් විවිධ උපක්‍රම භාවිතා කරලා බලන්න. ඉතින් ඒ හරහා තමයි ඉතින් මේ කාලය දීර්ඝ කරගන්න පුළුවන්. දැන් මේ උත්තර වලට තව යම් විමසන් දේවල් තියෙනවා නම් කරුණාකරලා විමසන්න. එහෙම විශේෂ දෙයක් නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. හරි. ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට වෙනත් දෙයකට සිත යොමු විට ඒ අතරමඟදී ආනාපාන මානසිකාරයෙන් මිදී ඇඟපත ඉරියව්ව හරිගස්සාගෙන නැවත නැවත භාවනාවට පිවිසීමේ වරදක් ඇත්ත. සමහර විට කූඹියෙක් වාගේ සතෙක් මූණ දිගේ යන විට භාවනාව බිඳින නිසා ඇස් නොහැරම විස දමා නැවත ආනාපාන සතියට යොමු කළාට එහි වරදක් ඇද්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හ්ම්. දැන් ඔය කූඹි යනවා වගේ කියන එක ඇත්තට ඇත්ත වශයෙන් කූඹියෙක් යාම එකක්. හැබැයි හිත එකඟ වෙනකොට මේ කූඹි යනවා වගේ දැනෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. මං හිතන්නේ හුඟක් යෝග යෝගීන් අත්දැකලා ඇති. Tamanට තේරෙනවා නිකන් එක්තරා තැනක නිකන් නලියන ස්වභාවයක්, කූඹි යනවා වගේ ස්වභාවයක් දැනෙනවා. නමුත් දැන් අපි යෝග ගැන දන්නේ නැති හින්දා ඉතින් අපි අතගාලා බලනවා. නමුත් එහෙම කූඹි නැහැ. එහෙම කූඹියක් ඇත්ත වශයෙන්ම නැහැ. ඉතින් අන්න දැන් අපි මුල් පාර තේරුම් ගත්තා නම් ඕක මේ ඇත්ත වශයෙන් කූඹි ගිහිල්ලා නැහැ මේ මේක මේ භාවනාව නිසා ආපු දෙයක් කියලා තේරුම් ගත්තා නම් ඊළඟ පාර ඒක දැනෙනකොට අර අත ගිහිල්ලා මේ භාවනාව කඩා ගන්න එපා. මොකද මේ භාවනාව නිසාම ආපු එක්තරා අන්දමක සංවේදී බවක්, සංවේදනාවක්. ඉතින් තමන් හැබැයි මුලදී ඕකට තමන් සූදානම් නැති හින්දා, තමන්ට අත්දැකීම් නැති හින්දා ඉතින් අතගාලා බලනවා ටක් ගාලා මේ නලියනකොට ඉතින් අතගාලා බලනවා මේ සතෙක් ඉන්නවද දඟලනවද කූඹියෙක් යනවද කියලා බලනවා ඉතින් බැලෙනවා නමුත් පස්සේ පස්සේ හොඳට තේරුම් ගන්නවා මේක මේ භාවනාවේ ප්‍රතිඵලයක් නිසායි සිද්ධ වෙන්නේ. ඇත්ත වශයෙන් මෙහෙම දෙයක් නැහැ. මෙහෙම සතෙක් කියන්නේ නැහැ. කූඹි දුවන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා. අන්න තේරුම් ගත්තට පස්සේ ඊළඟට අර ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා භාවනාව අඩාල කරගන්න එපා. බාධා කරගන්න එපා. ඒක මේ භාවනාව නිසාම සිද්ධ වෙන දෙයක් බව තේරුම් අරගෙන මූල කර්මස්ථානයේ ඔස්සේම දිගට යන්නයි තියෙන්නේ. දැන් අර ඉරියව්ව සකස් කළා දැන් මේ කෝඹි දුවනවා හරි මොනවා මොනවා හරි දෙනන නිසා ඉරියව්ව වෙනස් කළා නැවත පටන් ගන්නවා කියන එක බලන්න ඉතින් Tamanට ඉරියව්වේ ඉරියව්ව වෙනස් කිරීමෙන් නම් ඔය සංවේදනා ජය ගන්න බැරි වෙයි කියලා මට නම් හිතෙනවා මොකද සංවේදනාවන් ඇති වෙනවා කියන්නේ භවනාවේ ප්‍රතිඵලයක් අපි ඕක බාධාවක් කරා ගන්නවා වෙනුවට මේක දැන් මේ හරියට ඉරයව සකස් වෙලා භාවනාව ටිකක් දුර ගිහිල්ලා ඒ ගිය නිසා තමයි මේ කලින් නොතිබිච්ච සංවේදී බවක් ඇති වෙලා තියෙන්නේ. දැන් අපිට තේරෙන්නේ අපි හැමතිස්සෙම බලන්නේ මේ ඍණ පැත්තකින්. එන අර එන දේ වෙන දේ දිහා අපි ඍණ පැත්තකින් බලන්නේ. මේක මේ භාවනාව කඩන්න ආපු දෙයක් කියලා තියෙන දෘෂ්ටි කෝණයෙන් බලන්නේ. නමුත් ඊට වඩා අපිට පුළුවන් නම් මේක මේ මට කලින් තිබුණ නෑ මෙහෙම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කියන්නේ මෙහෙම සංවේදී බවක් කලින් තිබුණ නෑ. එහෙනම් දැන් මොකද ආවේ? ඒ ඇවිල්ලා තියෙන ඔන්න භවනාව නිසා ටිකක් දුර ගිය නිසා. ඒ විදිහට බැලුවා නම් අපිට මේ තරම් මේ දැනෙන දේත් එක්ක ගැටෙන්නේ දැනෙන දේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැනෙන දේ තියෙද්දිම ඒ ගැන ලොකුවට මනසින් ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව දිගට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ඒ ඒ දේත් තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මා භාවනා කිරීමට වාඩි වී සිටින අවස්ථාව අනිකුත් නිදා ගැනීමට ඇඳේ හාන්සි වී සිටින වේලාවටද පුටුවක හෝ යම් කිසි තැනක සිටින විට මා වැණෙනා සැටි පැද්දෙන වා දැනේ ශරීරයේ නාඩි වැටෙන සැටි දැනේ භාවනා කිරීමට වාඩි වී හුස්ම රැල්ල දෙස බලා සිටිද්දී නාසගට වැටහීම උඩට පහළට ඉරක් ඇදෙනවා වැනිය. හිත පිට ගියත් නැවත විනාඩි 10ක් පමණ ගිය පසු සිත එකඟ වී මනසින් මුහුණ ඉදිරියේ බලා සිටන අයරු සිහියෙන් දැනගතිමි. ඒ අවස්ථාවට මුඛයේ තොල් දත් චලනය වීම උදරය පපුව ප්‍රදේශයේ තදවීම තදින් දැනේය මනසින් ශරීරය දෙස බලා සිටන මා මනසින් ශරීරය දෙස බලා සිටිනවා දැනේ මෙම හේතුව මෙම හේතුවක ඉදිරියට භාවනා කරගෙන යාමට වැඩි ඇතනම් මා ගැන අනුකම්පා කර උපදේශයක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි. Tamanට කියන්නේ දැනුවත් භාවයේ තියෙනවා. හැබැයි අපි නිතරම දැන් ආනාපාන සතිය මුල කර්මස්ථානය කරගෙන යනවනම් අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියාගන්න අපි එතන ටිකක් පවත්වන්න ඕනේ. දැන් අපි එතන පවත්වන අතරේ හැබැයි මේ පපුවේ හුස්ම ගන්න එක දැනෙන පපුව හරියට දැනෙන්න පුළුවන්. ඊළඟට උදරයේ පිම්බීම හැරි කියන්නේවත් දැනෙන්න පුළුවන්. ඊළඟට හෘද ස්පන්දනය දැනෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම එකටම අපි අවධානය යොමු කරන්න ගියොත් තාම අපි ඒ මට්ටමට දියුණු නැහැ. මොකද අපි ආරම්භක මට්ටමේ නම් ඉන්නේ භාවනාවට නවකෙක් නම් අපි මේ මූල කර්මස්ථානීය ඇසුරු කරමින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා දැනුණ පළියට ඒ ඒ තැන්වලට හිත යොදන්න යන්න එපා. දැනට මේ Tamanට අරන් දැන් නූලක් වගේ දැනලා තියෙනවානේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. එතනම පවත්වන්න. ඒ ඒ දැනුණා කියන්නේ දැන් මේ ආකාර වශයෙන් Tamanට ආස්වාසය වැටහිලා තියෙනවා. ඊළඟට ඕක තවදුරටත් එහාට ගිහාම තමයි දැන් මේකේ ස්වභාව ලක්ෂණ වශයෙන් තමන්ට දැනෙන්නේ. ඒ කියන්නේ දැන් තමන්ට නිකන් ඔන්න නූලක් ඇතුළට යනවා වගේ තේරෙනවා. ඔන්න ආයි එක පිට යනවා වගේ තේරෙනවා. ඉතින් ඒ කියන්නේ තාම සම්මත වශයෙන් සම්මුති වශයෙන් දැන් තමන්ට ඔන්න ග්‍රහණය වෙලා තියෙනවා, තේරලා තියෙනවා. හැබැයි දැන් ඒක තේරෙන ASCII අපි දැන් ආයි Papuwa පැත්තට දාන්න ගියොත් උදරයේ පිම්බීම හැකිරීමට දාන්න ගියොත් එම නැත්තම් හෘද ස්පන්දනයට දාන්න ගියොත් අවධානය අර හැදීගෙන ආපු ආනාපාන සතිය කැඩලා යනවා. ඒ නිසා අරමුණ මාරු කරන්න යන්න එපා මේ වෙලාවේදී. පස්සේ ඒකටත් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අපි ආනාපාන සතියෙන් හොඳට සතිය හදාගත්තට පස්සේ මෙතනම Tamanට සිහිය පවත්වන්න පුළුවන් මට්ටමට ආවහම ඒ වෙලාව වෙනකොට ආනාපානයත් ගෙවිලා ගිහිල්ලා. අන්න එතෙන්දී අපිට පුළුවන් මේ ඕනම තැනකට දාන්න තරම් අපිට හැකියාව එනවා. එතෙක් අපි ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය හොඳින් දැනෙන එම නැත්තම් මේකට සාමාන්‍ය බුදුරජාන් වහන්සේ අනුමත කළා තියෙන අවවාද කළා තියෙන මේ පරිමුඛය කියලා අපි හඳුන්වන මේ ආස්වාස ප්‍රසආසයේ ක්‍රියාවලිය දැනෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත රඳවන්න වෙන වෙන තැන්වලට දාන්න එපා. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දැනෙන්නේ ඇයි? භාවනාව ආරම්භයේදී හුස්ම රැල්ල දැනෙන නමුත් ටික වේලාවකින් නොදෙනී යන්නේ ඇයි? ඔව් ඇත්තම දැන් අපිට තියෙන්නේ මේ මේ මුළු කාලයම ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය එක දිගටම එක ආකාරයෙන්ම දැනිය යුතුයි කියලා සංඥාවක්. ඒක වැරදි ඇත්තටම. දැන් ආනාපාන සතිය හරියට වැඩෙනවා නම් භාවනාව හොඳින් කෙරෙනවා නම් මේක විපරිණාමයකට භාජනය වෙන්න ඕනේ. අපි ඒක හොඳින් තේරුම් ගන්න. මෙතන තියෙන සුතමේ ඥානයක්. නමුත් අපේ තියෙන්නේ හරි ස්ථිර සංඥාවක් අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න මං ආනාපාන සතිය පටන් ගත්තා. පටන් ගන්නකොටම මට හොඳට දැනෙන්න ඕනේ මේක. ඊළඟට මම ඔන්න පැයක් නම් භාවනා කරන්නේ. ඔන්න පැය භාගයක් ගියාට පස්සෙත් අර කලින් දැමුණ දැනුණ මට්ටමෙන්ම මට දැනෙන්න ඕනේ. ඊළඟට මං ඔන්න පැයක් ගියාට පස්සේ ඔන්න අවසන් කරනවා. ඉතින් අවසන් කරනකොට අර මම පටන් ගත්ත අවස්ථාවේදී තිබිච්ච විදිහටම මට දැනෙන්න ඕනේ. ඉතින් මේක ඇවිල්ලා නිත්‍ය සංඥාවක්. වැරදි සංඥාවක කතකින්. නමුත් මෙහෙම දෙයක් වෙනවා නම් ඒ කියන්නේ භාවනාව වැඩෙන්නේ නැහැ. ඒක Taman තේරුම් ගන්න. භාවනාව වැඩෙනවා කියන්නේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය මුලින් දැනෙන ආකාරය නෙමෙයි මැද්දට යනකොට දැනෙන්නේ. මැද්දට දැනෙන ආකාරය නෙමෙයි අගට යනකොට දැනෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට අපි අනුග්‍රහ කරන්න ඕනේ. දැන් මම හිතන්නේ මේවා ඉතින් නිතර නිතරම කියලා තියෙනවා. මොකද පටන් ගනිද්දී ඔන්න දැන් දිග වශයෙන් දැනෙනවා. අපි දුමු ඊළඟට පටන් ගනිද්දී එහෙම නැත්නම් කොට වශයෙන් දැනෙනවා. ඉතින් කොට වශයෙන් දැනෙන ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය අපි බලාපොරොත්තු වුණොත් දිගටම මුළු පැයක් පුරාම කොටටමයි දැනෙන්න ඕනේ කියලා එතන තියෙන නිත්‍ය සංඥාවක්. වැරදි සංඥාවක්. නමුත් ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔන්න කලින් කොටට දැනනවා ඊළඟට ඔන්න දිගට දැනෙනවා. ඔන්න ආයේ එක පැත්තකින් දැනෙනවා ඊළඟට පැත්තෙන් දැනෙනවා. ඔන්න නාසිකාග්‍ර දෙකෙන්ම දැනෙනවා. ඉතින් මේ විදිහට මේකේ අපේ කිසිම පාලනයකින් තොර සම්පූර්ණ ක්‍රියාවලියක් තියෙන්නේ. අපි පාලනය කරන්න යනවා කියන්නේ භවනාවට අකුල් හෙලනවා කියන එකයි. අපි මේකට අත දාන්න හොඳ නැහැ. වෙන දේ දිහා බොහොම මධ්‍යස්තව බලන් ඉන්නයි තියෙන්නේ. බලන් ඉන්නකොටත් මේක වෙනස් වෙනවා. අපි අපි වෙනස් කරනවත් නෙමෙයි අපේ මැදිහත් වීමකින් තොරව අපේ අතපෙවීමකින් තොරව මේක වෙනස් වෙනවා. ඒ ඒ වෙනස් වීම අපි අත්දක ගන්න ඕනේ. ඉතින් ඔය අපිට බොහොම ගොරෝසු විදිහට දැනෙන ඔය සම්මුති මට්ටමේ වෙනස් වීමමයි ඊළඟට ක්‍රමානුකූලව පරමාර්ථ මට්ටමින් එහෙම නැත්නම් මේ ස්වභාවික ලක්ෂණ මට්ටමිනුත් දැනෙන්න ගන්නේ මේක එතන පවා වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ආනාපාන සතිය දිගේ යනකොට ඔන්න දැන් Tamanට දැනෙනවා මේ ආස්වාසයක් දැන් ගත්තේ. ඒක කලින් හොඳට දිගට දැනුණා. නම් ටිකක් වෙලා ගියාට පස්සේ අර කලින් තරම් දිග නැහැ. දැන් කොටට දැනෙනවා. ඉතින් අන්න ඒ සම්මුති වශයෙන් ඔන්න වෙනසක් වෙලා තියෙනවා. නමුත් කෙනෙක් හිතන්න දැන් ආස්වාසේ Tamanට වැටහෙන්නේ එක්තරා මට්ටමකින් දැන් ඇතිල්ලීමක් වගේ ස්පර්ශ වීමක් වශයෙන් දැනෙන්නේ. අන්නේ ස්පර්ශ වීම වෙනස් වෙනවා. ඒ ඇතිල්ලෙන ගතිය තද ගතිය නැත්නම් සිනිඳු ගතිය ඒක පවා වෙනස් වෙනවා. අන්න එතන තියෙන්නේ බැලුවොත් විපස්සනා මට්ටමකින් බැලුවොත් අන්න ධාතු මට්ටමේ එහෙම නැත්නම් පරමාර්ථ මට්ටමේ වෙනස් වීමක් තියෙන්නේ. ඉතින් මේ මේ වෙනස් වීම සිද්ධ වෙනවා කියන දර්ශනය එහෙම නැත්නම් දැකීම අපේ හිතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තනිකර ග්‍රහණය කරගත්ත නිත්‍ය සංඥාවක යන්නේ. මේ වෙනස් වීමට සාදර වෙන්න. මේ වෙනස් වීම ආශිර්වාදයක් කරගන්න. මේ වෙනස් වීම සිද්ධ වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ තමයි Tamanට අත්දකින්න හම්බෙන්නේ. නමුත් අපිට සුතමේ ඥානෙ නැත්තම් අපි හිතන්නේ මේ භවනාව වැරදිලා. භවනාව කැඩිලා. අපි බලාපොරොත්තු වෙනවා මුළු පැය පුරාම එකම විදිහට දැනෙයි කියලා. ඒක නෙමෙයි වෙන්නේ. හොඳින් මුලදී දැනෙනවා. සතිය අඛණ්ඩව තිනවා. තව තව හොඳට දියුණු වෙන්න දියුණු වෙන්න ඕන බොහොම සියුම් වීගෙන යනවා. සියුම් වීගෙන යනවා. සියුම් වෙන්න සියුම් වෙන්න අපේ අරමුණ ගෙවිලා යනවා. අපේ කෙලෙස් අඩු වෙනවා. සතිය තීව්‍ර වෙනවා. සතිය තියුණු වෙනවා. ඉතින් ඕකයි සිද්ධ වෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ඔබ වහන්සේ කියා දුන් පරිදි পায় මුල්ම මුලින්ම පොළවේ වැදෙන අවස්ථාව හඳුනාගෙන භාවනාව කළෙමි. පසුව පාදයේ සිසිලක් වම් සහ දකුණු පාදයේ ශරීරයේ බරද දැනුනි. එසේ සුළු කාලයක එම සුළු කාලයේදී ඊට අමතර දෙයක් සිතීමට නොහැකි විය. ඒ ප්‍රමාණවත්ද ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. වරදක් නැහැ. මොකද අපිට මුලදී බොහොම අඩු විස්තර ප්‍රමාණයක් දැනෙන්නේ. මොකද තාම මේ ඊටා මුවහත් නැහැ මේ සතිය කියන ඉන්ද්‍රිය. දැන් හිතලා බලන්න අපිට තියෙන්නේ මොට්ට ආයුධයක් නම් ඒකෙන් අපිට බැහැනේ මේ ඊටාම සියුම්වට කපා ගන්න. මොකද අපේ ආයුධේ ඝනකම වැඩි. නමුත් ඕක මේ හරියට අර බ්ලේඩ් තලයක් වගේ ඊටාම සියුම් වුණොත් අන්න අපිට ඊටා තුනී පත්‍ර බවට කපා ගන්න පුළුවන්. ඊටා තුනී කොටස් බවට කපා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ සතිය තියුණු වෙන්න තියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න තමයි අපිට කලින් අහු නොවෙච්ච විස්තර දැක ගන්න හම්බ වෙන්නේ. විස්තර අත්දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා මුලදී Tamanට මේ පාදයේ පාදයේ පොළවත් එක්ක ස්පර්ශ වෙද්දී දැනෙන දේවල් ඊළඟට ඔසවද්දී දැනෙන දේවල් අල්ප වෙන්න පුළුවන්. පොඩි පරාසයක් වෙන්න පුළුවන්. නමුත් අපි අතහරින්න නැතුව මේ දේ නැවත නැවත යෙදෙනවා නම් කලින් නොලැබිච්ච විස්තර රාශියක් ටික ටික ටික ටික Tamanට අහු වෙන්න පටන් ගන්නවා. ඒක සතියේ වර්ධනය වීමත් එකයි වෙන්නේ. ඉතින් අපිට මේක බලෙන් ගන්නත් බෑ. අපේ ක්‍රමානුකූලව භවනාව වැඩෙනකොට, දියුණු වෙනකොට අන්න කලින් නොදැනිච්ච දේවල්, නොතේරිච්ච දේවල් තේරෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් පොළවේ පාදයේ ස්පර්ශ වෙනකොට Tamanට කලින් හැකියාව තිබුණේ නිකන් තබනවා කියලා මෙනෙහි කිරීමක් කරන්න විතරයි. මොකද ඒ මෙනෙහි කිරීමක් කරේ නැත්නම් ඔන්න හිත පිට යනවා. ඉතින් අපි ওই විදිහට පටන් ගත්තා. නමුත් ඔන්න කාලයක් යනකොට මේ මෙනෙහි කිරීමකින් තොරව වෙන දේ දිහා දැනුවත් වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට අපි මෙනෙහි කිරීමත් අතහැරලා දැම්මා. දැන් හොඳට වදිනකොට ඒ වැදීමත් එක්ක අපේ හිත පවත්වනවා. වදින ස්ථානයේ හොඳට හිත පවත්වනවා. ඔන්න මේ මට්ටමකට ආවා. ඊළඟට මේ Tamanට අවබෝධ වෙනවා මේ දැන් මුළු යටිපතුලම පොළවේ වදිනව නෙමෙයි. ඔන්න මුලින් ඔන්න වදින්නේ එක්කෝ විලුඹ ප්‍රදේශය. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ ඇඟිලි තුඩු මුලින්ම වදින්නේ. ඊළඟට ඒ ඔස්සේ ක්‍රමානුකූලව මේ වදින පරාසය පුළුල් වේගෙන යනවා. ඊළඟට පාදයේ පුරා මේ දැනිච්ච ස්වභාවයන් පැතිරෙනවා. ඇතම් තැන්වල තදට දැනෙනවා. ඇතම් තැන්වල බොහොම බුරුල්ව දැනෙනවා. සියුම්ව දැනෙනවා. ඊළඟට අපි තුමු පාදයකින් අනිත් පාදයකට මාරු වෙනකොට මේ කයේ ඒ තෙරපීම මේ පැත්තට මාරු වෙනවා. ඊළඟට ඔසවද්දී යම් එක්තරාන්දමක මේ සැහැල්ලු ස්වභාවයක් දැනෙනවා. ඉතින් මේ වගේ විස්තර රාශියක් ක්‍රමානුකූලව එන්න ගන්නවා. ඉතින් ඒ එහෙමයි වර්ධනය වෙන්නේ. ඉතින් ටික ටික ඉස්සරහට යන්නයි තියෙන්නේ. තව කලින් ප්‍රශ්නේදී අහලා තිබුණා මේ කලින් ප්‍රශ්නේ කවුද ලක්මල් මහත්තයාට පොඩ්ඩක් ඒක කලින් ප්‍රශ්නේ මතක් කරන්න මේ ආසානස හුස්මරෙල්ල අර ඒක මට මගහැරුණා කියන්න යමක් සාන හුස්මරෙල්ල අර නොදෙනී යනවා කියන එක ඔව් ඒ කියන්නේ ඒකේ ඒකේ පළවෙනි කොටසේ ආනාපාන සති භාවනාදී හුස්මරෙල්ල නොදැනන්නේ ඇයි කියලා අහලා තියෙනවා දෙවෙනි කොටසේ ආරම්භයේදී දැනු නමුත් ටික වෙලාවකින් නොදෙනී යන්නේ ඇයි හව් හරි එහෙනම් මම කියන්නේ කියලා තියෙන කියවිලා තියෙන උත්තරේ හොඳයි අවසරයි ස්වාමින් වහන්ස භාවනා කරන විට නිින්ද යාම සම්බන්ධයෙන් කුමක් කළ යුතුද? ලයිදී <laughs> පැති කීපයක් නිසා ඉතින් සිද්ධ වෙනවා. දැන් හුඟක් වෙලාවට වෙන්නේ ඉතින් අපි හුඟක් ආහාර ගත්තා වැඩි නම් ඉතින් බත් මතේ ඇවිල්ලා නිින්ද යනවා. එමෙ නැත්තම් අපි උදේ හුඟක් ඉක්මනට නැගිටලා මේ උනන්දුව නිසා භාවනා කරන්න ගියොත් ඒත් අර කයට අවශ්‍ය පමණට නිින්ද ලැබිලා නැත්තම් ඒත් නිින්ද යනවා. ඊළඟට අරමුණ හොඳින් සියුම් වෙනකොට ඒ සියුම් බව පවත්වන තරම් හැකියාවක් නැත්නම් ඒත් නිින්ද යනවා. ඊටත් අමතරව දැන් Tamanට මේ ඒ කියන්නේ භාවනාවේ තියෙන එක්තරාන්දමක උපේක්ෂා සහගත බවකට තමයි එන්නේ. දැන් අපිට අපේ හිත අවදිමත් වෙන්නේ අවදිමත්ව තියෙන්නේ හුඟක් වෙලාවට කෙලෙස් නිසා. දැන් අපිට රාග හිතක් තියෙනකොට, ද්වේෂ හිතක් තියෙනකොට නිින්ද යන්නේ නැහැ. දැන් රැයට වුණත් කවුරු හරි එක අමනාපයක් හිතේ තියෙනවා නම් ඒකම ඒකම නැවත් පවතිනවා නම් ඉතින් ඒක ගැටි ගැටි ගැටි ගැටි ඉන්නව නිදා නිදාගන්නේ නැහැ. මොකද අර ක්ලේශයක් හිතේ වැඩ කරනවා. ඉතින් අර ඒ කෙලෙස් ස්වභාවය, කෙලෙස් බරිත ස්වභාවය අපිව අවදියෙන් තියනවා. නමුත් භාවනාවේදී කෙලෙස් ටික ටික සමනය වෙනවා. තැම්පත් වෙනවා. එහෙම නැත්නම් පැත්තකට කරනවා. අපි බොහොම උදාසීන අරමුණක තමයි මේ උපේක්ෂා සහගත අරමුණක තමයි හිත පවත්වන්නේ. ඉතින් එතකොට ඉතින් අනිවාර්යෙන් අපි පුරුදු නැති නිසා නින්දට යනවා. තවත් පැත්තකින් කියන්න පුළුවන් දැන් හුඟක් ගිහි පින්වතුන් නම් ඊටාම කාර්ය බහුල ජීවිතවල ගත කරනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කාර්ය බහුල ජීවිතවල ගත කළා මාසයකට දවසක් ඉතින් ඔන්න ඇවිල්ලා භවනා කරන්න පටන් ගන්නතොත් ඉතින් ඒත් අනිවාර්යෙන් නින්ද යනවා. මොකද අර තමන් ඉන්නේ කෙලස් එක්කමයි. ගැටි ගැටි ඉන්නේ. ඉතින් වෙන වෙන අරමුණුත් එක්ක ප්‍රශ්න එක්ක ඉන්නේ. ඉතින් ප්‍රශ්න එක්ක ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. දැන් මෙතන ඇවිල්ලා බොහොම හිත තැම්පත් වෙනකොට ඒත් නිින්ද යනවා. ඉතින් මේක මේකට ඉතින් වෙන බෙහෙත් නැහැ. ඉතින් මේක පුරුදු කරන්න ඕනේ. තමන් මේ ස්වභාවය උපේක්ෂා සහගත ස්වභාවයේ ඒකාකාරී ස්වභාවයේ හිත පවත්වලා පවත්වලා මේක හිත පුරුදු කරන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි එකපාර්ට්ම මේ ඉඳගන්නේ නැතුව පොඩ්ඩක් සක්මන් භාවනාවේ යෙදෙන්න. සක්මන් භාවනාවේ යෙදিলা හිත කාර්යක්ෂම කරගන්න. හිත මේ ටිකක් ක්‍රියාශීලී කරගන්න. ක්‍රියාශීලී කරගෙන ඉන්න ඊළඟට ඉඳ ගන්න. එතකොටත් නිින්ද වළක්ව ගන්න පුළුවන්. තවත් එකක් තමයි Tamanට පුළුවන් ටිකක් රස්නෙන් වතුර ටිකක් මේ බීලා නැත්නම් තේ ටිකක් කෝපි ටිකක් වගේ දෙයක් මේ බීලා භාවනාවට පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක හුඟා මෙව කරොත් එතනින් අර හිතුවිලි බහුලව ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් තමන් තේරුම් ගන්න ඕනේ තමන්ට අනවශ්‍ය විදිහට සිතුවිලි වර්ධනය කරන්නේ නැති නින්ද නින්දට නින්ද නොයෙන්නත් උදව් වෙන විදිහට මේ දේ කරන්න තමන් තේරුම් අරගෙන ඒ වගේ උපක්‍රම යොදා ගන්න පුළුවන්. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මම උදේවරුවේ භාවනා කරනකොට උඩ උඩ වැලි මළුවේ ගැට ගහපු වරහන් ඇතුළේ ඔතන ලද මිනිසෙක් දැක්කා. එහි තේරුම කුමක්ද? තවද gederදී භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. නිදිමත එනවා. මේට හේතුව කුමක්ද? ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා. <laughs> මේ දකින්න දේවල් ඔස්සේ යන්න එපා. මොකද ඉතින් හිත එකඟ වෙනකොට විවිධාකාර නාන මේ මනෝ විකාරයන් පේන්න ඉඩ තියෙනවා. තනිකරේ රූප සංඥා ඒ කිසිම දෙයක් නෙමෙයි භවනාව. ඉතින් අපි මේ පේන කිසිම දෙයකට හේතු හොය හොය යනවනම් එතනම තියෙන්නේ අපේ නොදන්නාකම. ඉතින් අනවශ්‍ය දේවල් තමයි ඒවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්ුණත් වැඩක් නැහැ ඔතෙන්දී. ආනාපාන සතිය කෙරෙද්දි කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ රූපය පෙනිලා අපි එතෙන්ට සාදු කියන්න ගියත් එතනත් අපි මායයට අහු වෙලා තියෙන්නේ. අපි ඒ අවස්ථාවේදී රුවන්වැලි සෑය පෙනිලා ඒකට සාදු කියන්න ගියත් එතනත් අපි අහු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි එතනදී මලමිනියක් පෙනිලා ඒකට බය වෙන්න ගියොත් එතනත් අපි අහු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දැන් මේ කියලා තියෙනවා වගේ පටි වලින් බැදපු මිනිහෙක් දැකලා ඒකට අහු වෙලා ඒකට හේතුව අහනවනම් ඒත් අපි අහු වෙලා තියෙන්නේ. ඔය ඔක්කොම සංඥා විතරයි. කිසිම වැදගැම්මකට නැති දේවල් හිතට ආපු නිකම් මනස්ගත විතරයි. ඒවා සම්පූර්ණයෙන් අතහැරලා දාලා මූල කර්මස්ථානෙට එන්නයි තියෙන්නේ. ඉතින් තමන්ට භවනා කරන්න උද්‍යෝගයක් නැත්තම් ඉතින් මේ සංසාරේ තියෙන දුක එහෙම නැත්තම් බිය Tamanට ඉතින් ඒ තරම් වැටහීමක් නැහැ. ඉතින් Tamanට පුළුවන් බණ ටිකක් අහලා සංසාර බිය ඇති කරගෙන ඊළඟට මේ භවනාවේ තියෙන ප්‍රයෝජනේ තේරුම් අරගෙන අර දහමට ටික ටික නැඹුරු වෙන්න නැඹුරු වෙන්න Tamanට උත්සාහයක් එහෙම නැත්නම් ඌමනාවක් ඇති වෙයි භවනා කරන්න. මේක අර බලෙන් කරවන්න අමාරුයි. තමන්ම තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන උනත් කීප දෙනෙක් දැන් මේ පිරිස ඇවිල්ලා තියෙන. ඉතින් අනිත් අය විවිධාකාර කටයුතු වල අද නිරත වෙනකොට නිවාඩු දවසේ. එයි තමන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට යම් වැටහීමක් තියෙනවා. මෙතන තමයි මේ ක්‍රමයේ තමයි තමන්ට කරන්න තියෙන්නේ. විවිධාකාර අනෙකුත් පුණ්‍යක්‍රියාවන් තියෙනවා. නමුත් ඒ හරහා සිත දියුණු වෙනවා කියන එක අල්පයි. නමුත් ඍජුවම සිත දියුණු කරන්න තියෙන මාර්ගය තමයි භාවනාව කියන්නේ. භාවනාවකින් සිත දියුණු කරන්නේ නැතුව හිත වඩන්නේ නැතුව කෙලස් ජය ගැනීමේ හැකියාවක් නැහැ. කෙලස් ජය ගැනීමකින් තොරව සසරින් මිදීමේ හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී මේ සීල සමාධි ප්‍රඥා කියලා ඉතින් අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව මේ ධම පුරුදු කරනවා නම් අපිට භවනාවකට අත තියන්නම වෙනවා. ඉතින් මේ කාරණාවන් ඉතින් ධර්ම ශ්‍රවණය තුලින් හොඳින් තේරුම් අරගෙන කටයුත්තේ යෙදෙන්නයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනා විදර්ශනා පැත්තට යොමු වීමට කල යුතු දේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඇත්තටම අපි මේ භාවනා වැඩමුළුවේම මාතෘකා වශයෙන් තබාගෙන යන්නේත් ඕකමයි. කොහොමද මේ ආනාපාන සතිය ක්‍රමානුකූලව විපස්සනාව පැත්තට හරවන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා කලින් කරපු දේශනාවන්ට සමන් දෙන්න කියලා. ඒකෙදී අපි මුලින්ම ආනාපාන සතිය කොහොමද කායානුපස්සනා මට්ටමින් වඩන්නේ කියලා තේරුම් ගත්තා. පැහැදිලි කළා. ඊළඟට ආනාපාන සතිය කොහොමද වේදනානුපස්සනාව වැඩෙන විදිහට වඩන්නේ මේ කරන්න කියලා පැහැදිලි කළා. ඊළඟට චිත්තානුපස්සනාව වශයෙන් කොහොමද කරන්න කියලා පැහැදිලි කළා. ඊළඟ ධම්මානුපස්සනාව වශයෙන් කරන්නේ කොහොමද කියලාත් පැහැදිලි කළා. ඊළඟට අපි ගිය සතියේදී මේ සතර සතිපට්ඨානයම වැඩෙන ආකාරයට මේ ආනාපාන සතිය දිනු කරගෙන ඊළඟට කෙනෙක් පොජ්ජංග වශයෙන් කායානුපස්සනාවෙන් කොහොමද බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ කියන එකත් සාකච්ඡා කළා. ඉතින් අපි ක්‍රමානුකූලව අධීරෙන් අධීර මේ ආනාපාන සතිය ඔස්සේම තමයි මේ වැඩමුළුව කරගෙන යන්නේ. ඇත්තටම මේ විස්තර තමන්ට ගිහිලා බලන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මේ අපේ දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරපු දේ තමයි අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්නේ. ඉතින් ආනාපාන සතිය ඍජුවම විපස්සනාවට යොදා ගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාන් වහන්සේ මේ 16 ආකාරයකින් පෙන්වලා දීලා තියෙන්නේ මේ සූත්‍රයේදී. ඉතින් දැන් අපි සරලව පොඩ්ඩක් ඉතින් මතක් කරලා දෙනවා නම් නැවතත් දැන් කායානුපස්සනා මට්ටමේදී දැන් අපි හිතන්නේ දැන් මේ කය කියන්නේ අපි කියලා. එමෙන්න දැන් කය කියන්නේ මම කියලා. ඒ බඳු මට්ටමකින් තමයි අපි පටන් ගන්න. ඉතින් වැරදි දෘෂ්ටියක් එතන තියෙනවා. නමුත් අපි ආනාපාන සතියක් දිහා බලනකොට අපේ කායික ක්‍රියාවලියක් දිහා දෙවන්නේක් විදිහට බලනකොට අර තමන් වශයෙන් ගත්ත කයක් වෙනුවට හුදු කයක් බවට මේකපත් වෙනවා. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි විපස්සනාවකින් බලන්නේ අර කරන්නේ තියෙන වැරදි දෘෂ්ටීන් ක්‍රමානුකූලව ඡය වෙන්න හැරලා අයින් වෙන්න හැරලා නිවැරදි දෘෂ්ටියක් නිවැරදි දැකීමක් ඇති වෙන හැටි සිද්ධ වෙන්නේ. නිවැරදි ආකාරයකට දකින ස්වභාවය තමයි දිනු වෙන්නේ. එතකොට දැන් අපි පටන් ගන්නකොට ඔන්න කය මගේ මගේ කය දිහා තමයි බලන්නේ. නමුත් කාලයක් තිස්සේ කරනකොට මේක කයක් තියෙන්නේ. මේක මගේ කයක් නෙමෙයි. මොකද මට ඕන විදිහට මේක හසුරවන්න බෑ. මම බලාපොරොත්තු වෙනවා මට ඕන විදිහට ඔන්න ආනාපානය මුලදී වැටහිච්ච ප්‍රමාණයටම මැද්දෙත් වැටහි කියලා. අගදිත් වැටහි කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ. මට ඕන ලාවට මේක දිග්ග වැෂේ වැටෙහි කියලා හිතනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙලාවට කොට විදිහට වැටෙනවා. ඔන්න මට ඕන විදිහට මේක දිගට මේක මට්ටමට වැටෙහි කියලා හිතෙද්දි එහෙම වෙන්නේ නැතුව ක්‍රමානුකූලව ඔන්න ෂේ වීගෙන යනවා. එහෙම නැත්නම් දැනෙන ස්වභාවය නොදැනී යනවා. ඉතින් මේ විදිහට තමන් තේරුම් ගන්න තේරුම් ගන්න ප්‍රායෝගිකව මේ தත්ත්වය අත්දකින්න අත්දකින්න මෙතන මේ හුදු කායික ක්‍රියාදාමයක් තියෙන්නේ. ක්‍රියාවලියක් තියෙන්නේ. මෙතන මමෙක් නැහැ. කයක් තියෙනවා. හේතුන් නිසා පවතින කයක් තියෙනවා. ඒ කයත් Tamange පාලනයකින් තොරයි. කියලා අර ටික ටික ටික ටික මේක අත්දකින්න අත්දකින්න තමයි තේරෙන්නේ. ඉතින් ඒ ඒ තේරීම තමයි විපස්සනා පැත්තෙන් වර්ධනය වීමක් වෙන්නේ. ඉතින් ආනාපාන සතියෙම ওই විදිහට ක්‍රමානුකූලව වර්ධනය වෙලා දියුණු වෙලා ඔන්න අපි හිතමු ආස්වාද ප්‍රසආස දෙක වෙන් කරගන්න බැරි තරමට ඊටාම සියුම් වේගන යනවා. එතෙන්දිත් අපි මධ්‍යස්ත වෙන්නෝ. එතකොට කොහොමද මේ අරමුණු එක්ක තියෙන සතිය නෙමෙයි ඔන්න අරමුණ ක්‍රමානුකූලව ෂේ වෙලා අරමුණකින් තොර බවටපත් වුණාට පස්සේ තියෙන සතිය. එතන තියෙන්නේ කෙලෙස් වල අඩු බවක්. ඔන්න එතනක් තියෙන විපස්සනාවක් එකතකින්. එතනත් අපි පුරුදු වෙනවා. කොහොමද මේ අරමුණකින් තොරව සතිය පවත්වන්නේ? ඊළඟට මේ සූත්‍රයේ විස්තර කරන ආකාරයට දැන් විවිධාකාර අන්දමේ ප්‍රීති ස්වභාවයන් සුඛ ස්වභාවයන් දැනෙන්න පුළුවන්. ඒවත් කොහොමද විඳගන්න. ඒවත් කොහොමද මදහත්ව ගන්නෙ? ඉතින් එතනක් තියෙන්නේ අපි මේ දැනෙන දෙයට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඇලෙන මේ ඒ දැනෙන දේවල් හුදු දැනීම් පමණයි කියලා ඒ ඒ දැකීමක් තමයි ඇති වෙන්නේ. ඒ දැනෙන දේවල් හුදු දැනෙන දේවල් බවට වේදනාවන් වේදනාවන් වශයෙන් දකින්න අන්න හුරුදු පුරුදු වෙනවා. ඊළඟට හිතේ ඒ අවස්ථාවේදී යම් සිතුවිලි පහළ වුණා නම් ඒවා සිතුවිලි වශයෙන් දකින්න පුරුදු වෙනවා. මොකද මෙතෙක් අපි හිතන් හිටියේ අපේ හිතට එන දේවල් මගේ. මම ඒ හිතට එන දේවල් අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි අපි හිතන් හිටියේ. මම හිතට එන දේට ක්‍රියාත්මක කලේ ක්‍රියාත්මක උනේ නැත්තම් ඔන්න මම චපලයි කියලා හිතනවා. මම හිතට එකඟව වැඩ කරනවා කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් අපි කියනවානේ. මම හිතට එකඟවයි වැඩ කරන්නේ. නමුත් තේරුම් ගන්නවා මේ හිතට එන දේවල් මගේ නෙමෙයි. හිතට එන දේවල් කියන්නේ මේ හේතුන් නිසා හටගත්ත දේවල්. හිතුවිලි කියන්නේත් මගේ දේවල් නෙමෙයි. ඒ ඒ හේතුන් නිසා ඔන්න හිතුවිලි පහළ වෙනවා. ඔන්න රාග අරමුණක් දැක්කම රාගසිතුවිලි පහළ වෙනවා. ද්වේෂ අරමුණක් දැක්කම ද්වේෂසිතුවිලි පහළ වෙනවා. ඊළඟට හිත මුලා වෙන අරමුණක් දැක්කම ඒ ඔස්සේ හිත මුලා වෙලා වෙනත් ලෝකවලට යනවා. කියලා අන්න තේරුම් ගන්නවා මේ හිතේ තියෙන ස්වභාවය. හිතේ තියෙන ස්වභාවය මේ විදිහට තේරුම් ගන්න තේරුම් ගන්න මේවා මේ හේතුන් නිසා හටගත්ත දේවල් මේවා මම කරගන්න අවශ්‍ය නැහැ. මේ කිසිම දෙයක් සිතුවිල්ලක් මගේ කරගන්න අවශ්‍ය නැහැ. මම අත දාන්න අවශ්‍ය නැහැ. මම මේවට වග කියන්න අවශ්‍ය නැහැ කියලා අන්න Tamanට තේරෙනවා. තේරෙන්න තේරෙන්න මේ අරමුණු වලින් අපි ඈත් වෙනවා. අරමුණු වලින් මෑත් වෙනවා. හිඩසක් ඇති වෙනවා. එතකොට අරමුණු අරමුණු වශයෙන් දකින්න සිතුවිලි සිතුවිලි වශයෙන් දකින්න අන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ තමයි ක්‍රමානුකූලව විපස්සනාවක් දියුණු වෙන්නේ. හොඳයි. අවසාන ප්‍රශ්නය අනුසය සහ ආශ්‍රව යනු එකක්ද දෙකක්ද? අතරම ආශ්‍රව වශයෙන් බුදුන් වහන්සේ කාමාසව භවාසව දිත්තාසව අවිජ්ජාසව කියලා ඉතින් ආශ්‍රව වශයෙන් හඳුන්ලා තියෙනවා ආශ්‍රව ධර්ම හතරක් අනුසය වශයෙන් අනුසය ධර්ම හතක් හඳුන්ලා දීලා තියෙනවා ඉතින් හැබැයි මේ දෙකේම තියෙන්නේ එක්තරාන්දමකින් අර හිත ආපු රැල්ලක් තියෙන්නේ. හිත වැඩ කරපු රටාවක් පුරුද්දක් තියෙන්නේ. කාලයක් තිස්සේ දැන් ආශ්‍රව කියන වචනේ ගත්තොත් එතන එන්නේ ඔය ආසව කියන වචනේෙන්ම අපි දන්නවා දැන් ඔය යම් යම් බෙහෙත් જાති එහෙම වතුරේ දාලා පල් වෙන්න හරිනවා. පල් වෙන්න හැරියාම තමයි ඒක ආශ්‍රවයක් බවට ආසව බවටපත් වෙන්නේ. කාලයක් තිස්සේ තිබිලා තිබිලා තිබිලා තිබිලා තිබිලා මණ්ඩි බහැලා මුල් බැසගත්තු ස්වභාවයක්. ඉතින් අන්න වගේ තමයි අපේ මේ හිතත් කාලයක් තිස්සේ එකම විදිහට වැඩ කළා වැඩ කළා වැඩ කළා වැඩ කළා ඔන්න රටාවක් බවට පත් වෙලා. අපි ඒ අරමුණක් දැක්කම ඒ රටාවෙම තමයි දුවන්නේ. ඒක මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි. හිත පුරුදු වෙලා තියෙන මේ විදිහට වැඩ කරන්න. අන්න අපි ඒකට කියනවා ආශ්‍රව අනුසය කියලා. ඉතින් ධර්ම වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් නම් හතරක් වශයෙන්ුත් අනුසය ධර්ම හතක් වශයෙන්ුත් විස්තර කරනවා. ඉතින් හැබැයි ඉතින් ඔය ආශ්‍රව දුරු කරන්න ඊළඟට ප්‍රතිපදාව බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔය සබ්බාසෝ සූත්‍රයේදී එහෙම ක්‍රම රාශියක් ඉදිරිපත් කරනවා. ඉතින් අනුසය ප්‍රහාණය වෙන්නේත් ඉතින් ඔය විදිහටම තමයි. ආයි ආසව එක විදිහකටත් අනුසය තව විදිහකටත් ප්‍රහාණය වීමක් ගැන මම අහලා නැහැ. ඔය මොකද ඔය දෙකේම තියෙන්නේ කතා කරන්නේ මේ යට තැම්පත් වෙච්ච ස්වභාවයක්. අනිත් එක කෙලෙස් ධර්මවල තියෙනවා ස්තර තුනක් කතා කරන්න පුළුවන් ධර්මයේ පෙන්නලා දෙනවා. දැන් අපි සතෙක් මරනකොට, හොරකමක් කරනකොට, කාමයේ වරදවා හැසිරෙනකොට, බොරුවක් කියනකොට, එහෙම නැත්නම් මත්පැන් පානය කරනකොට අන්න අපි කෙලින්ම ශික්ෂාපද උල්ලංඝනය කරනවා. වීතික්‍රමණය කරනවා. අපි කියනවා අන්න අපි සමාදන් වෙච්ච සීලයක් තියෙනවා. ඒ සීලේ කඩාගෙන යනවා. ඒ ඒක ඇවිල්ලා කෙලින්ම වීතික්‍රම මට්ටම කියලා අපි හඳුන්වන කෙලෙස් ස්වභාවය. ඒක තමයි උච්චතම මට්ටම. නමුත් ඊට මෙහා තියෙනවා අපි කය කායික වශයෙන් වාචසික වශයෙන් මුකුත් කරන්නේ නමුත් හිතේ දුවනවා කෙලෙස්. හිතේ ඔන්න රාගයක් දුවනවා. හිතේ ද්වේෂයක් වැඩ කරනවා. හිත මුලා වෙලා තියෙනවා. නමුත් ඒකෙන් මුලා වෙලා වචන පිට කරන්නේ කතා කරන්නේ ඒ වගේම කයින් ක්‍රියාවක් කරන්නේ නමුත් හිත තනිකරම කෙලස් බරිතව තියෙන්නේ. අන්න ඒකට අපි කියනවා පරිඋත්ථාන කෙලස් මට්ටම කියලා. ඉතින් ඔය මට්ටම් දෙක විතරයි සාමාන්‍යයෙන් ලෝකේ අපිට හඳුනන්න පුළුවන්. නමුත් බුදුජාණන් වහන්සේ ප්‍රථම වතාවට ඉදිරිපත් කළා තියෙනවා මේ ඒ මට්ටම් දෙක විතරක් නෙමෙයි. හිතේ සැඟවිලා තියෙන මේ ආශ්‍රව ස්වභාවයකුත් තියෙනවා. ඒවා තියෙන නිදිගත් ස්වභාවයකින් කෙලස් තියෙන්නේ නිදිගත් ස්වභාවයකින් අන්න ඒ ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ අන්න කෙලස් වල තියෙන යටම මණ්ඩි මට්ටම වශයෙන් අඩිය ස්තර අඩි මේ යටම තියෙන ස්තරයේ වශයෙන් පෙන්ලා දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒතකොට ඒවා දුරු කරන්න නම් ක්‍රමානුකූලව භාවනාවකින්මයි ඒ ආශ්‍රවයන් දුරු කරන්න තියෙන්නේ. ඉතින් ඒ මේ දුරු කරන ක්‍රම රාශියක් තියෙනවා. මේ කියන්නේ ඒ ඒ රාශියේදී අපිට එකතකින් දුරු වෙන ආකාරය ගැන ප්‍රායෝගිකව දකින්න පුළුවන් භාවනාවකින්. හොඳයි. ප්‍රශ්නේ තරයි. ආ හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ උපදේශ අනුව වේදනානුපස්සනාව කරගෙන යනවා. මුලදී වේදනාව තද්දි වේදනාව මෙනෙහි කරනකොට ඊට ඊට පස්සේ ඒ වේදනාව තුනි වෙනකොට ඊට වඩා වැඩි තද වේදනාවක් ආවා. මුලින් මුලින් ඒ වගේ ගොඩාක් තද වේදනාවල් එන්න පටන් ගත්තා. මෙනෙහි කරනකොට නැති වෙලා ගියා. දැන් මේ தත්ත්වය නැති වෙලා අඩුවෙන් එන්නේ වේදනාව දැනෙන්නේ. හිතේ එකඟ වෙලා හිත දිහා බලාගෙන ඉන්නකොට දැනෙන වේදනාවල් ගොඩක් අඩුයි දැන්. සමහර වෙලාවල් වලට දැන් දැන් ඉඳලා හිටලා නිකන් නිදිමතකුත් නෙවෙයි උදාසීන ගතියක් හිතට එනවා. හොඳයි. ඒක නිකන් නිදි නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ මං දවසකට බොහොමඩක් පැක් කරනවාමයි ඒක හින්දා මේ ඒක හුරු වෙලාම දැන් තියෙන හින්දා නිදිමතක් එන්නේ නැහැ නමුත් නිදිමත වගේ හිතට උදාසීන ගතියක් මේ මේ වගේ එකක් එනවා හොඳයි ඒ ගතියකුත් තියෙනවා සමහර වෙලාවට සමහර වේදනාවලදී හිතෙනවා මේක ඉරියව්ව වෙනස් කරොත් හරියයිවි කියලා ඒ වගේ වෙලාවට මොනවාද කරන්න ඕනේ ඒකම මෙනෙහි කරලත් ගොඩාක් වෙලා ගිහිල්ලා තමයි එතකොට ඒ වේදනාව නැති වෙලා යන්නේ. ඔව්. නෑ මං අහන්නේ දැන් ඒ ඉරියව් වෙනස් කරොත් දුර වෙලා යයි කියලා හිතන්නේ මොකද්ද? වේදනාව. වේදනාවද එහෙම නැත්නම් අර දැනෙන උදාසීන ස්වභාවයද? නෑ උදාසීන එක වෙනම දෙයක්. ආ. ඒක වෙනම දෙයක්. මේ කියන්නේ වේදනාව ඉරියව් වෙනස් කරොත් දුර වෙලා යයි කියලා හිතන. යයි කියලා හිතන අවස්ථාව එනවා තියෙනවා. ඔව්. එහෙම දිනනවා. එතකොට වේදනාව එහෙම කරොත් කමක් නැද්ද? ඉරියව් වෙනස් කරොත් කොහොමද ඉරියව් වෙනස් කරන්නේ කියන එක. දැන් ඇත්තටම Tamanට දැන් අර ටිකක් කල් භාවනා කරන කෙනෙක් නිසා දැන් දැනෙන දුක් වේදනාවක් දිහත් මධ්‍යස්තව බලන්න ශක්තිය ලැබිලා තියනවාද? තියෙනවානේ. එහෙමනම් පොඩ්ඩක් උත්සාහත් වෙන්න කොහොමද ටිකක් අර දැනෙන තීව්‍ර කටුක වේදනාවක් දිහා වුණත් පුළුවන් නම් මධ්‍යස්තව බලා ගන්න. එතකොට අපිට ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම බලලා යනවා ගොඩාක් වෙලා ගිහලා හරි යනවා. එහෙම වෙලත් ගිහින් තියෙන. දැන් අර ඔව් හරි යනවා. හැබැයි බලාපොරොත්තුක් වෙන්නත් එපා. දැන් කියන්නේ අපි අපි පටන් ගන්නවා මේක දැන් මේ බැලීම හරහා ඉවත් වෙయ్య ඉක්මනට කියලා බලාපොරොත්තුවකින් නම් පටන් ගත්තේ අපි ඒ කියන්නේ තාම උපේක්ෂාව මදි. තේරෙනව නේද? ඒ කියන්නේ බලන්නේ දුරු කරන්න නෙමෙයි. ඉගෙන ගන්න. වේදනාව කියන්නේ අරමුණක්. වේදනාව කියන්නේ අපේ පරීක්ෂණාගාරයක් බවට පත් වෙලා. එතකොට මේ වේදනාව දිහා බලන්නේ ඒකෙන් ඉගෙන ගන්න. මේක කොහොමද මේ පටන් ගන්නෙ? කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද යා දඟලන්නේ? කොහොමද දුර වෙලා යන්නේ? කියලා අර ඒකෙන් තේරුම් ගන්න ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගන්න තමයි ඒක දිහා බලන්නේ. නැතුව ඒක අයින් වෙන යාව කරදරයක් කරගත්ත මානසිකත්වයකින් නෙමෙයි. මං හිතන්නේ ඒක දැන් කරලා තියෙනවා. දැන් එහෙම කරගෙන යනකොටත් අපි තුමු කෙනෙක් දිගටම මේ වේදනාවමයි පවතින්නේ. එතකොට සමහරවිට හිතේ පොඩි ගැටීමක් අප්‍රසන්න භාවයක් ඇති වෙන ගතියක් තියනවාද? අර ඉස්සෙල්ලා එහෙමම වේදනාව මෙනෙහි කරනකොට ඉක්මනට අයින් වුණා. අයින් වෙනවනේ. ඒකින්ද අර සමහර අවස්ථාවලදී එහෙම වෙන්නේ මට හිතෙනවා ඉරියව්වේ වෙනස නිසා වෙන්න ඇති. ඔව්. Tamanට කියන්නේ දරාගෙන ඉන්න බැරි තරමටම යනවා නම් පොඩ්ඩක් ඉතින් විදව මාරු කළා සමනය කරගන්න. ඒක වරදක් නැහැ. මොකද ඒ කියන්නේ වේදනාව කියන්නේ දෙක ක්‍රමයක් විතරයි. මොකද ඊට පස්සේ ටික ටික ටික දැන් අර වේදනාවන් සමනය වුණාට පස්සේ Tamanට නිතතින්ම හිත දිහා බලන ස්වභාවයක් ආවොත් ඔන්න චිත්තානුපසන පැත්තකට යන්නත් පුළුවන්. නෑ එහෙම තමයි දැන් වැඩිපුර වේදනාව එනවා අඩුයි හිතට තමයි දැනෙන්නේ වැඩි. වරදක් නෑ. ඒ කියන්නේ අර බුදුහාඳුර කියපු විදිහට එයා වෙනවා. කියන්නේ භාවනාව ඒ පැත්තෙන් යනවා. දැන් ඔන්න කයේ කායානුපස්සී මට්ටමේ ඔන්න පහු කළා. ඔන්න ඊට වේදනාව පැත්තකට ගියා. ඉතින් වේදනාව ටික දැන් සමනය වෙනවා. කියන්නේ මුලින් ටිකක් දැනුණා දැන් ඔන්න සමනය වෙලා දැන් ලොකුවට වේදනාවක් දැනෙන්නේ නැහැ. වරදක් නැහැ. මොකද ඒක බුදුහාමුදුරුවෝ කියනවානේ චිත්ත චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමිති සික්කති. ඒ කියන්නේ අර වේදනාව සංඥාද්‍යන දැනුවත් වුණා. ඔන්න ඊළඟ අවස්ථාව වශයෙන් බුදුහාඳුරෝ කියන්නේ පස්සම් භයං චිත්ත සංඛාරං අසසිසාමිති සික්කති. දැන් මේ පස්සම්බණය වෙන, තැම්පත් වෙන, එහෙම නැත්නම් දුරු වෙලා යන වේදනා සංඥාවන් දිහා මධ්‍යස්තව දැක ගන්නවා. ඒකට අපි අනුග්‍රහ කරනවා. ඒ ඒක සිද්ධ වෙන ආකාරයෙන් සතිය පවත්වනවා. කිසිම වරදක් නැහැ. ඉතින් ඒක එහෙම සමනේ වුණාට පස්සේ නිතැතිම්ම හිත දිහා බලන්න තමයි පෙළඹෙන්නේ. එතකොට එතකොට චිත්තානුපසනාව පැත්තකට යනවා. කිසි වරදක් නැහැ. ඒතර ස්වාමීන් හිත දිහා බලන එක කමක් නැහැ. වරදක් නැහැ. මොකද හැබැයි හිත දිහා බලන්නෙත් දැන් මේ හිත මගේ දෙයක් නෙමෙයි. මං කියන්නේ හිත මගේ හිතේ මගේ කියනට වඩා හිතට අපිටම හිත දිහා බලනකොට දැන් අරමුණු වෙනවා. ඒකත් නිකන් වේදනාව වගේම තවත් එක අරමුණක් විතරයි. දැන් යම් යම් සිතුවිලි පහළ වුණා. හැබැයි මේ සිතුවිලි දැන් මගේ කරගන්නේ නැහැ. රාග හිතක් පහළ වුණා කියලා මේකෙන් කම්පා වෙන්නේ නැහැ. ද්වේෂ හිතක් පහළ වුණා කියලා කම්පා වෙන්නේ නැහැ. ඊළඟට ශ්‍රද්ධා හිතක් පහළ වුණා කියලා තවදුරටත් ශ්‍රද්ධාව වර්ධනය කරගෙන යන්නෙත් නැහැ මේ අවස්ථාවේදී. ඒක මේ ශ්‍රද්ධාවක් විතරයි. රාගයක් විතරයි, ද්වේෂයක් විතරයි. ඒක දකින්න අරමුණු මට්ටමින්වත් දකින්න. මේවා ඒවා ඒවා දිහාර කියන අපි සාමාන්‍යයෙන් පරතෝ බැලමකින් බලනවා කියන මේ අනුන්ගේ වගේ බලනවා. සිතුවිලි එන්නේ නැති වෙන වෙලාවල්දී. ඒක ඒ ඒවා නැත්තම් ඒත් ඒවා ඉල්ලන්නත් එපා. ඒක අර උදාසීන මට්ටමක් කියන්නේ ඒකයි. හිත උදාසීන කියන්නේ දැන් උදාසීනව තියනවා කියන්නේ ඒ කියන්නේ අරමුණු නෑ දැන්. ඒ කියන්නේ උදාසීන ඒකයි මම කිව්වේ. උදාසීන මට්ටම දැන් අයින් කරන්න අපි උත්සාහ කරන්නේ වැරදි. කියන එක තේරෙනවද? දැන් අපි උත්සාහවත් වෙන්නේ දැන් මේ භාවනාව හරහා දැන් ඔතෙන්දී අරමුණු දුරු වීම හරහා වෙලා තියෙන උදාසීන බව අයින් කරගන්න නම් අපි හදන්නේ ඒක වැරදි. මේ උදාසීන බව කියන්නේ කෙලෙසුන්ගේ අඩු බව. බුදුහාඳුරු පෙන්නන නිබ්බිදාව කියලා. කියන්නේ නිබ්බිදාව කියලා කියන්නේ මේ දැන් මේකේ තියෙන එපා වෙච්ච ගතිය. අන්න හර. එපා වුණ ගතිය තියෙන දැන් භාවනාවේ අත හරි නීරසයි වගේ. මේකේ නැහැ කිසි ගතියක් නැහැ. අර කියන අපි ගතියක් නැහැ කියලා අර ඒ වගේ ගතියක් ඒ වගේ ස්වභාවයක් තියෙන. හැබැයි ඒ ඇවිල්ලා මේ හිතේ කෙලෙසුන්ගේ අඩු බවක්. මේ தත්ත්වෙ දිගට වර්ධනය කරන්න ඕනේ. මේ උදාසීන බව තව තව වර්ධනය කරන්න. ඒ කියන්නේ දික් කරන්න. අපි තුමු දැන් මෑනියන්ට උදාසීන බව දැනුනේ විනාඩි 10යි. ඊළඟ ඊළඟ අවස්ථාවේදී බලන්න මේ නිකන් අරමුණකින් තොරව ඔහේ නිකන් ඉන්නවා වගේ කියලා තියෙන්නේ. හිතේ මුකුත් නැහැ, අරමුණකුත් නැහැ, ශ්‍රද්ධාවකුත් නැහැ, රාගෙකුත් නැහැ, ද්වේෂෙකුත් නැහැ, මෝහෙකුත් නැහැ, නිന്ദකුත් නෙමෙයි. අවදිමත් බවක් විතරක් තියෙනවා. ඔච්චරයි. ඒක ඒක තව වර්ධනය කරන්න. ඔන්න වර්ධනය කරන්න වර්ධනය කරන්න තේරෙනවා මෙතන කෙලෙස් නැහැ. මෙතන අරමුණු නැහැ. මෙතන නිමිති නැහැ. මෙතන පේන දේවල් මුකුත් නැහැ. සංඥාවන් මුකුත් නැහැ. හැබැයි දැනුවත් භාවයක් තියෙනවා. ඔක වර්ධනය කරන්න ඕනේ. ඔක වර්ධනය කළා වර්ධනය කරන්න තේරෙනවා. දැන් මේ අරමුණු එක්ක ඉන්නකොට තමයි මේ කරදරේ. හැබැයි ටික කාලයක් යනකොට ඔන්න මේකත් හොඳට වර්ධනය වුණාම මේ අරමුණු වලින් තොර ස්වභාවයත් අරමුණු වලින් අරමුණුත් එක්ක ඉන්න ස්වභාවයත් දෙකටම එක්තරා අන්දමක සමහිත පවත්වන්න පුළුවන් ශක්තියක් එනවා. ඉතින් ඔය ටික ටික ටික ටික තමයි ඔය පාරේ යන්නේ. එහෙනම් දැන් මේ මට්ටමේදී Tamanට තේරෙනවා නම් ඔන්න උදාසීන බවක් දැන් හටගත්තා. උදාසීන පවක පවත්වන්න පුළුවන් කියලා තේරෙනවා නම් ඒක තව ටිකක් තවන්ට තහවුරු කරලා දෙන්න. පුරුදු කරන්න දැන්. ඒ මට්ටම පුරුදු කරන්න. පස්සේ අපි කතා කරමු ඊළඟ අවස්ථාවේදී මොකද්ද? ඒ කියන්නේ දැන් මම විස්තරත් කළා මොකද්ද වෙන්නේ කියලා. තාම ඉන්නේ අර ඒක උදාසීන බව කියන එක තාම තාම Tamanට අලුත් නිසා ඒකේ වටිනකම තේරෙන්නේ නැහැ. කියන්නේ ඕකේ ඕක ඒ තරම් වටිනා දෙයක් වශයෙන් තේරෙන්නේ නැහැ නේ මේක මහා කම්මැලි කියලානේ තේරෙන්නේ. නමුත් මේ කම්මැලිකම ඇවිල්ලා භාවනාවේ ප්‍රගතියක්. ඒක තමයි තේරුම් ගන්නයි තියෙන්නේ. හොඳයි. පන්සිල් චතුරාර්ය සත්‍ය ධර්මය. අන්න මේ පොඩ්ඩක් මේ. දේරුවන් සර්ණයි ගර්ණ ස්වාමීන් වහන්සේ. මම පරියංක කරන විට මට ආනාපාන සති තමයි මම කරන්නේ. කරනකොට මට මම බලා ඉන්නවා බලා ඉන්නලාට තදට හුස්ම පපුව ආසිත රිදෙන ගතියක් වගේ දැනෙනවා. ඊට පස්සේ මං ඒක දිහා බලා ඉන්නකොට නිකන් උඩට තදේට වගේ උඩට ගිහිල්ලා නිකන් දැනෙන සීතල ගතියක් වගේ දැනෙනවා. දැන්ලා එතනින් එහාට උදරය හරියට වගේ ගියාම දැනීමක් නැතු වෙනවා. ආ ඒ කියන්නේ මෑනියෝ කෙලින්ම හුස්ම එක්ක ගිහිල්ලා ඇතුළට. එහෙම කිව්වොත් හරිද? එහෙම හරි. ඒ කියන්නේ තනිකර වැරදි. කියන්නේ හුස්මත් එක්ක අපි ඇතුළට යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සතිය හඳුන්ලා දෙන්නේ දොරටුපාලයක් වශයෙන්. දැන් හිතලා බලන්න. අපි තමන්ගේ ගෙදෙට්ට මේ දානවා සිකියුරිටි ගාඩ් කෙනෙක්ව. මිනිස්සයා ගේ ඇතුලේ නම් ඉන්නේ. ගේට්ටුව දිහා බලන්න විදිහක් නැහැනේ. එයා ඉන්නුනේ ගේට්ටුව ගාව. ගේට්ටුවේ ගාව තමයි යාගේ රාජකාරිය තියෙන්නේ. එයා ඔන්න ගේට්ටුව ගාවේ ගෙදරට එන්න ඉන්නේ කවුද? ගෙදරින් පිට වෙන්න ඉන්නේ කවුද කියලා එයා ගේට්ටුව ගාව නතර වෙලා තමයි බලන්නේ. අන්න ඒ වගේ තමන් ආනාපාන සතිය කරනකොට සතිය පවත්වන්න ඕනේ. එහෙම නැත්නම් අවධානය පවත්වන්න ඕනේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. අපි එන හුස්ම රැල්ලත් එක්ක ඇතුළට ගියොත් හුඟක් සංකීර්ණතාවය ඇති වෙන්නේ. එහෙනම් කිසිසේත්ම කොයිම අවස්ථාවකවත් හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න එපා. මේ හුස්ම රැල්ල ඇතුළට ගියදෙන් තමන් අවධානය තියන් ඉන්න ඕනේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. මේ තව මේ සක්මන් භාවනාවේදී භාවනා සක්මන් භාවනා කරන යනකොට එකපාරට විනාඩි 4ක් 5ක් වගේ සක්මන් කරලා යනකොට වම් පාදෙට ඇති වෙන කකුල නිකන් කරවීමක් වගේ දනිසින් පාත ඇවිල්ලා ඊගාවට මේ ටිකක් ආයෙත් එහෙම මං කරගෙන යනකොට ටිකක් වෙනකොට කකුල සීතලක් වගේ දැනෙනවා සීතලක් වගේ දැනිලා ඊට පස්සේ මං ඉතින් සතිය කඩා ගන්නෙම නැතුව සතිය ආපහු හැල්ලා එනකොටත් මේ විදිහෙම නිකන් ඊට පස්සේ මට හිත පාලනය කර ගැනීමක් බැරුව යනවා. කියන්නේ උඩින් උඩින් වගේ අඩිය තියලා වගේ මට දැනෙනවා එනවා. මගේ හිත කඩා ගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හිත ඒ කියන්නේ සතිය කඩා ගන්න සතිය කඩා ගන්න නැහැ. හැබැයි Tamanට අර කලින් තරම් දැනෙන්නේ නැහැ. එහෙ. එහෙම කිව්වොත් හරිද? එහෙයි උඩින් උඩින් වගේ මට යනවා දැනෙන්නේ. හොඳයි. මේ ඒ කියන්නේ දැන් කොච්චර කාලයක් දැන් භාවනා කරනවද? දැන් අවුරුදු 3ක් විතර. 3ක් විතර කරනවා. හොඳයි. ඒ කියන්නේ දැන් මම මෙහෙම විස්තර කරන්නම්. දැන් ඔන්න පටන් ගන්නකොට Tamanට හොඳට දැනෙනවා. ඒ කියන්නේ හොඳට වදිනවා දැනෙනවා, සීසිල් ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, ගොරෝසු ගති දැනෙනවා, ඔක්කොම දැනෙනවා. හැබැයි ටික වෙලාවක් භවනා කරගෙන යනකොට ඒ දැනෙච්ච දේවල් දැන් අඩු වෙලා. අඩු වෙලා නිකන් හිත නිකන් උඩින් තියෙනවා වගේ තේරෙන්නේ. උඩින් උඩින් උඩින් යනවා අර අතරම් විස්තර ගන්නෙ නැහැ. එහෙම කිව්වොත් හරියද? එහෙම නෙවෙයි සවන්නාස් මම හිත හිත සතිය පිටවගෙනමයි හැරෙන්නේ. ඔක්කොම කරන්නේ. එහෙම කරනකොට අර මගදී අරක නිකන් අමතක වීමක් වගේ වෙලා මේ එහෙම උඩින් උඩින් යවෙන ගතියක් තියෙනවා. ඔව්. වරදක් නැහැ. දැන් මං කියපු දෙයම තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලින් Tamanට මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට යනකම්ම මේ දැනෙන දේත් එක හොඳට බැහැගෙන හිටියා. ඒ. හැබැයි ටික වෙලාවක් යනකොට මේ බැහැගත්ත මේ බැහැගත්තව අඩු වෙලා. ඒ. තේරුම් බලන්නකෝ. මේ කියන එක තමයි වෙන්නේ. බැහැගත්ත බව අඩු වෙලා ටික හැබැයි මේක එකපාරට වෙන්නේ නැහැ. එක දවසෙන් දෙකෙන් වෙන්නේත් නැහැ. ඒක මං අහුවේ අවුරුදු කීයක් කරාද කියලා. ඔව් මං ඉතින් අර සමහරලාට මම දැනෙනවා දැනෙනවා කියලාත් යනවා. එතකොට එහෙම කියලා යනකොටත් මට්ටමකට යවෙනවා එතකොට. ඔව්. ඔය ඔය වෙලාවේදී අපි මානසිකාරයක් එකතු කරනවා කියන්නේ බාධාවක්. ඔය වෙලාවේදී මානසිකාරයක් එකතු කරන්නත් එපා. බලෙන් ආයි අරමුණ අස්සට යවන්නත් එපා. මේ හොඳටම තේරුම් ගන්න මේක ඉතින් මේ කියන්නේ භාවනාවේ වර්ධනයක් වෙන්නේ ඔතන. අපිට භාවනාවේ මුලදී අරමුණට යන්නේ නෑ හිත. හරිද? දැන් එතෙන්දී අපි උත්සාහයෙන් මේක අරමුණට යවනවා. අපි මේ කියන්නේ ආරම්භක යෝගා යෝගියෙක් නම් අපි හිතමු එයාට අරමුණට හොඳට හිත බැහැ ගන්න තාම තේරෙන්නේ නැහැ මොකද සතිය නැහැ. හිත දුවනවා හැමතැනම. නමුත් ඔන්න ටික ටික ටිකට පුරුදු වෙන්න පුරුදු වෙන්න අර හිත දුවන ස්වභාවය අඩු වෙලා හොඳට දැන් අරමුණේ බැහැ ගන්නවා. අන්න එතකොට දැන් සතිය වර්ධනය වෙනවා. මේකේ තියෙන විස්තර Tamanට එනවා. හොඳට තේරෙනවා. ඔන්න එතකොට Tamanට තේරෙනවා ඔන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් දැන් විස්තර බලමින් ඊටාම Taman කලින් නොදකපු දේවල් දකිමින් ඔන්න දැන් සතිය දියුණු වෙනවා. ඒක අවදියක්. මේකත් කාලයක් කරනකොට කරනකොට කරනකොට කරනකොට මුලදී ඔන්න දැනෙනවා. පරයන් මේ සක්මන් භාවනාව පටන් ගන්නකොට හොඳට ඒ විදිහට දැනෙනවා. පස්සේ නිකන් හැබැයි දැනෙන්නේ නැහැ. නිකන් මතු පිට නිකන් පාවෙනවා වගේ තේරෙන්නේ. සතිය නිකන් සතිය අරමුණේ බැහැ ගන්න නැතුව නිකන් මතු පිට ඉන්නවා වගේ තේරෙනවා. ඒ අවස්ථාවේදී නැවත අරමුණට ඔබන්න යන්න එපා. අරමුණට බස්සන්න අස්සට යවන්න උත්සාහ කරන්න එපා. එහෙම කරොත් බාධාවක් කරන්නේ. අර දැන් උඩට එන්න ගන්න එක අරමුණු අරමුණ තදින් ඇසුරු කරන්නේ නැතුව පවත්ින්න හදන එකට උදව් කරන්න. තමන්ට කියන්නේ උදව් කරන්න කියලත් විශේෂයක් කරන්න දෙයක් නැහැ. වෙන දෙයකට ඉඩ හරින්නයි තියෙන්නේ. තමන් අත අත දාලා මේක ඇතුළට දාන්න තද කරොත් වැරදි. එහෙම නෙමෙයි මේ දැන් අරමුණෙන් හිත නිදහස් වෙන්න හදන්නේ. ඒකට වෙන්න ඉඩ හැරලා තමන් බොහොම යන විදිහට යන්නයි ඉඩ දෙන්න තියෙන්නේ. හොඳයි. තේරුණා සර්. හොඳයි. හොඳයි අපිට වෙන විශේෂ ප්‍රශ්න නැහැ වගේ තේරෙනවා. එමනම් අපි විනා පැයකට විනාඩි 5ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාව සඳහා මෙම ස්ථානයේ මුණ ගැසෙනවා. ඉතින් ඒ අතරතුර කාලයේදීත් හැකිතාක් තමන්ගේ බහන භාවනාව කටයුතු දියුණු කරමින් සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්න යොහුසුළු වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.